මාව අපි දැන් චිත්‍රයක් කොලයක චිත්‍රයක් අඳිනකොට අපිට චිත්‍රයක් අපි අඳිනවනේ. ඒ අඳින චිත්‍රේ පුතු මේස ඇඳන් හැම එකම අඳිනවනේ. අඳිනවා. ඒ අඳින චිත්‍රයේ පුටුවක් අපි ඇඳා කියමු. එතකොට ඒ චිත්‍රය අඳින චිත්‍රය අඳින පුටුව තියෙනවනේ චිත්‍රය ඇඳලා පුටුවක්. තියෙනවා. හැබැයි ඒ උනට ඇත්තටම පුටුවක් එතන නෑනේ. පුටුවක් කියලා දෙයක් නෑනේ. නෑ. ඔන්න ඔය ඔන්න ඕකම දැන් උපමාව ගන්න ඇත්ත ලෝකෙට. අපි දකින අපි දකින තැන අපි ඇත්ත ලෝකේ දැන් උපමාවනේ අපි ඇත්ත ලෝකේ දකින එකත් අර පුටුවක් දකිනකොට බලන්න ඒක චිත්‍රයක් නෙමෙයි චිත්‍රයක් හැබැයි එහෙම දෙයක් එතන නැහැනේ නෑ ඔන්න ඕකමයි අර චිත්‍රේ තියෙන්නේ පුටුවක් කියලා අඳහම පුටුව හැඩතලයේ තියෙනවානේ වර්ණ සටහන ශබ්ද සටහනයි වර්ණ සටහනයි ශබ්ද සටහනයි චිත්‍ර තියෙනවා තියෙනවා චිත්‍ර තියෙනවා ශබ්දේ තියෙනවා පුටුව කියන වර්ණෙත් තියෙනවා හැඩතලේ තියෙනවා හරිනේ. හරි. හැබැයි එතන වටිනාකමක් නැහැනේ. පුටුවක් කියලා දෙයක් නැහැනේ. අපි ඕක හොඳටම එන රත්තරන් මාලයක් ඇඳුවොත්. රත්තරන් මාලයක් අපි ඇඳුවොත් චිත්‍රයක අපි හිතමු ඒ විදිහටම අපි ෆොටෝ එකක් ගත්ත කියලා රත්තරන් මාලයක. හැබැයි එතකොට චිත්‍රයක් නේ තියෙන්නේ. පින්තූරයක් නේ. එතකොට මේ පින්තූරේ රත්තරන් මාලයක් නැහැනේ. නෑ. නමුත් අපි වර්ණ හැඩතලයේ තියෙන රත්තරන් මාලේ පේනවා. පේනවා. හැබැයි શબ્දෙත් තියෙනවා රත්තරන් කියලාත් දන්නවා. හරිනේ. ඒ කියන්නේ වර්ණ හැඩතලයයි, ශබ්ද හැඩතලයයි ඔය තියෙන පින්තූරේ තියෙනවනේ. ඒ. අපේ ඒවට ඇත්තටම මෙතන රත්තරන් මාලයක් නැහැනේ. නෑ. අන්න එතන රත්තරන් මාලයක් ඇත්තටම තිබ්බොත් ලක්ෂයක් වටිනවනේ පවුමක්. නේද? ඇත්ත එකක් නා. ඇත්ත එකක් අපිට මොකද ඊට එහා පැත්තේ ඇත්ත රත්තරන් මාලේ තියෙනවා කියලා. තියෙනවා. ඒ ඇත්ත රත්තරන් මාලේ අපිට වටිනවා වගේ දැනෙනවා පින්තූරේ වටින්නේ නැහැ කියලා දැනෙනවා. දැනෙනවා. අත්‍තරම් බැලුවොත් අත්තර පේන ලෝකෙත් පින්තූරේ වගේමයි. තේරුණා? ඒකේ වටිනාකමක් නේ අපි වටිනාකම් දී වටිනාකම ආවේ කොහෙන්ද? අන්න ඒක තමයි අපි මේ අපි මේ දෙයක් කියලා ගත්ත එක. ඔන්න ඔතන තමයි අපි දකින්න ඕනේ වටිනාම මේ අපේ වටිනාකමයි අපේ නැති වෙන්න ඕනේ. නැති වෙන්න ඕනේ. අපිට අපි ඇසට එන එක එනවා. ශබ්දෙත් තියෙනවා. ඒ අපිට සාමාන්‍ය විදිහට පේනවා අන්ධ වෙලා නෙමෙයි. කන් ඇහෙනවා බීරි වෙලා නෙමෙයි. නමුත් අපිට වටිනාකමයි නැති වෙන්නේ නැත්තේ. ඒ වටිනාකම නැති වෙන්නේ මෙන්න මේ ඇත්ත දැක්කොත් තමයි වටිනාකම නැති වෙන්නේ. යථාභූත ඥාණයෙන් දකිනවා කියන්නේ මේ බාහිර තියෙන එකක් නෙමෙයි අපි හිතනවා මේක පළවෙනි දවසේම අපි හිතුවා රත්තරන් වටිනවා කියලා. පළවෙනි දවසේම අර මොන්ඩිසෝරිය පෙන්නකොටම කහ පාට ලස්සනයි කියලා අපි හිතුවා රතු පාටට වැඩිය. තේරෙනවනේ? තේරෙනවා. පළවෙනි දවසේම ශබ්ද වර්ණ එකතු වෙනකොටම ඔව් ශබ්ද වර්ණ එකතු වෙනකොටම ඒකට අපේ අභ්‍යන්තරයෙන් ආවා කැමැත්තක් අකමැත්තක්. ඒ වෙන් කරනකොටමයි එන්නේ අරකට වැඩිය මේක හොඳයි. මේකට වැඩිය අරක හොඳයි. ඔන්න සාපේක්ෂ වෙන් වුණා. වෙන් වෙන් කරේ શબ્දෙන්. මේ කහ අර රතු මොන්ඩිසෝරිදී අර උගන්වනකොට වෙන් වෙනවා. අන්න එතන ඉඳන් එනවා අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය අර අන්න අන්ත දෙකක් හම්බ වෙනවා. අන්න මේක හොඳ නරක කියලා අන්ත දෙකක් හම්බ වෙනවා. ලස්සන කැත හොඳ නරක ඇත නැත අන්තවල දැන් හම්බ වෙනවා. දෙයක් තියෙනවනේ. තියෙනවා. ඔන්න ඕකයි අපේ රැවටීම. ඔතනයි අපිට වටිනාකම් ඇති වුණු තැන. ඒක මුල ඉඳන්ම එනවා. මට ඒක මම කහපාට ඇට ලස්සනයි. තව කෙනෙක් කහපාටට කැමති නෑ. එතකොට එතකොට ඒ තමයි ඔන්න ඔතන දකින්න. දැන් අපි මේ මුටුව දකින එක මාළේ දකින එක රූප සංඥාවක්නේ. නමුත් ඔතන අරූපේ වටිනාකම දකින්න. අරූපේ. ඒ කියන්නේ එහෙම එහෙම දැනෙන අරූපයක් තියෙනවානේ. වටිනාකමක් දැනෙන අරූපේ තියෙනවා තන. දැන් මෙතන රූප සංඥාවකුත් තියෙනවා. එතන දෙයක් අපිට අපිට ඕන දවසක පුටුවක් හදාගන්න පුළුවන් නේ. රූප සංඥාව තියෙනවානේ. ඕක ඇතුලේම ඔතනම තියෙනවා අරූපේ. දෙයක් කියලා ගන්නකොට එන වටිනාකම බලන්න. ඒක චිත්‍රයට අරූප සංඥාවනේ. රූපේ තුල තියෙන අරූප සංඥාව ගත්තාම ඒකට වටිනාකමක් දෙන්න බෑ. රූපේට මේවා මේක වටිනාකමක් දෙන්නත් කෙනෙක් ඉන්න එපේ මෙතන මේ චිත්‍රයෙන් එහා චිත්‍රයෙන් එහා කෙනෙක් නැහැ චිත්‍රයෙන් එහා කෙනෙක් නැහැ දැන් මේ වෙලාවේ හැටෙන හැඩතලයේ වර්ණය හරි ශබ්දය හරි එච්චරයි ඉන්හා කෙනෙක් නැහැ ඒකමයි කෙනා කියන්නේ ඒකමයි කෙනා කියන්නේ පොතයි පොතෙන්තර මමෙන් නැහැ කියේ ඒ තමයි මම කිව්වේ ඒකයි ඒක දකින මම කිව්වේ ඒකයි ඒක දකිනවා කියන්නේ ඒ තමයි මම පොතමයි මම චිත්‍රමයි මම පුටුවමයි මම. පුටුව නැත්තම් මමත් නැහැ. අර කණ්ණාඩියේ දැකලා මමේ කියලා අර පොඩි කාලේ ඉඳන් අපි දැක්ක රූපයක් තියෙනවානේ. අපි ඒක මමේ කියලා හිතන් ඉන්න එකනේ තියෙන්නේ. ඔක මනෝවිඤ්ඤාණේ කතාවනේ. හිතන් ඉන්න එක. අපි අපි හැමතිස්සෙම දෘෂ්ටියේ ඉන්නවා කියන්නේ සක්කාය දෘෂ්ටියේ ඉන්නවා කියන්නේ ඒ හිතාගෙන ඉන්න රූපය තමයි මේ ඔක්කොම හිතන්නේ කියලා හිතනවා. නමුත් ඒක දෘෂ්ටියක්. ඒ හිතන රූපේ නෙමෙයි මේ ඔක්කොම හිතනවා කියන එක දෘෂ්ටියක්. ඒක නෙමෙයි ඇත්ත. මේ මොහොතේ දකින දකින තැන එතනින් ඉවර වෙනවා. දුටුවා නම් දුටුවා පමණි කිව්වේ ඒකයි දුටු දෙයක් නෑ දුටු කෙනෙක් නෑ කිව්වේ එහෙම වුණොත් නිවන් දකින්නවා. අර අර දෘෂ්ටිය තිබ්බොත් එහෙම මම තමයි දැක්කේ කියලා ගැට ගන්නවා. දැන් මේ මේ ශරීරය මම නෙමෙයිනේ. ශරීරය මම නෙමෙයිනේ. ඒක දැන් දන්නවානේ. ඒතකොට මේ සිතුවිල්ලනේ මම කියන්නේ. ඒක දන්නවානේ. සිතුවිල්ල කියන්නේ මනෝවිඤ්ඤාණයනේ. අසකන දිවනාසය කියන එකෙන් වර්ණ ශබ්ද ගන්ධ කියන එකනේ එන්නේ. එන්නේ. ඒ වර්ණ ශබ්ද ගන්ධ රස කියන ආයතන විඤ්ඤාණ ටිකෙන් මුකුත් දන්නේ නැහනේ. කන දන්නෙත් නැහැ, හැදන්නෙත් නැහැ, මොකුත් දන්නේ නැහැ. මනෝවිඤ්ඤාණය කියන්නේ මේ ඔක්කොම එකතු වෙලා ගත් එකනේ. ගත් එක. එතනනේ කිව්වේ පොත මේ සඳන් කියලා. වර්ණ, ශබ්ද, ගන්ධ කිව්වේ ආයතන විඤ්ඤාණ. පොත මේ සඳන් කියලා කිව්වේ මනෝවිඤ්ඤාණ. හරිනේ. ආයතන විඤ්ඤාණය එකතු කරලා තමයි මනෝවිඤ්ඤාණය හැදුනේ. මනෝවිඤ්ඤාණය කියලා වෙනම එකක් නැහැ. මේ දකින මොහොතේම මනෝවිඤ්ඤාණය තමයි පොත කියලා කියන්නේ. නමුත් ඇසට එන්නේ කර්ණයක් නේ, කිරණයක් නේ. ඇසට එන්නේ කිරණයක් දකින්නේ පොතක්. අන්න වට්ටාන් වට ඇති. දෙවනි වටේ කරකිනවා. ඒ මොහොතම වේගෙන් කරකිනවා. එන්නේ කිරණයක් දකින්නේ පොතක්. හරිනේ? ඒ. එතකොට දකින්නේ පොතක් කිව්වේ ඒක මනෝවිඤ්ඤාණයනේ. මනෝවිඤ්ඤාණය. පොත කියන්නේ මනෝවිඤ්ඤාණය. ඒ කිරණයක් කියන්නේ ආයතන විඤ්ඤාණය. හරිනේ? ආයතන විඤ්ඤාණය. ඇහැට එන්නේ කිරණයක් දකින්නේ පොතක්. හරිනේ? හැබැයි දැන් බලන්න ඔය දකින්නේ පොත කියන එකම නේද මම කියන්නේ. මම. මම දැක්කනේ පොත මම මම කියලා වෙන වෙන කෙනෙක් කොහෙවත් නැහැ නෑ පොතමයි මම කියන්නේ මම පොතමයි මම කියන්නේ මේ හැමතිස්සෙම අනිත් පැත්තට දාන්න තමන්ව මේ පැත්තට ගන්න එපා මේ පැත්ත කෙනෙක් නැහැ අන්ත දෙකක් මේකේ නැහැ එතකොට ඒ එන දෙයට එහා දෙයක් නැහැ මේකේ සෝතාපන්න ප්‍රතිපදාවේදී කියනවා බාහිර නෙමෙයි හිතනවා කියලා හැබැයි හිතන තරම් දෙයක් නැහැ කියලා අනාගාමී භූමියේදී කියනවා හරිනේ දැන් මේ අනාගාමී භූමිය තමයි කතා කරන්නේ දැන් අර අර අතන්ට ආයි අපි යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ආයිමත් මේ ප්‍රතිපදාව අනිත් පැත්තට කරගෙනවා. ඒ කියන්නේ එන අරමුණේ සත්‍ය දකිනවා තමයි. ඒක ගැඹුරු තැන තමයි. පොතෙන්තර මම එක් නැහැ. පොත තිබ්බොත් තමයි මම ඉන්නේ. මම ඉන්නේ. පොත තියනවා කියන්නේ මම ආත්මයක් තියෙනවා. ලෝකේ තියනවා කියන්නේ තමන් ඉන්නවා. ලෝකේ තියෙද්දි මට යන්න බෑ. ඒකයි අපි නැවත උපදින්නේ. ඒ දෘෂ්ටියේ ඉන්න කෙනා ආයි උපදිනවා. හැබැයි ලෝකයක් නැති බව දකිනවා නම් පොත මේසේ ඇඳ කියලා මුකුත් හම් වෙන්නේ නැත්තම් අන්න විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපව එත්ත ආපෝච පඨවි තේජෝ වායන පඨවි ආපෝ තේජෝ වායු කියලා දෙයක්වත් හම් වෙන්නේ නැහැ විඥානේ අනිදස්සන වෙනවා කියන්නේ පොත් මේ සඳහන් කියලා දෙයක්වත් හම් වෙන්නේ නැහැ එත්ත පඨවි ආපෝ තේජෝ වායු නගරති කියන්නේ දිග කොට මහත හීනි සුභ අසුභ හොඳ නරක කිසිවක් හම් වෙන්නේ නැහැ ඒක දීගන්ත රස්සංවා අනාතුලං සුභා සුභං එත්ත නාමංච රූප අන්න නාම රූප දෙක අතර එකක් නා කියන්නේ නාම රූප කියන්නේ ඔය අන්ත වලින් හදාගත්ත දෙකමයි. ශබ්ද වර්ණ නිසායි පොත හැදුනේ. ඒක නාම රූප දෙක උපුරුජ්ජනේ වෙනවා කියන්නේ ඒකයි. එත්ත නාමංච රූපංචයතේ සං උපුරුජ්ජති කිව්වේ අන්න ඒක උපුරුජ්ජනේ වෙලා ගියා. නැති වෙලා ගියා. සත්‍ය දැක්කා. මේ ප්‍රභාස්වර ආලෝකයේ තමයි මේ මහා ප්‍රඥාව, සත්‍ය දකින්න ප්‍රඥාව. අන්න අවිද්‍යාව කුඩු වෙලා ගිහිලා අශේෂ විරාග නිරෝධෝ ගිහිලා අන්න විද්‍යාව පහළ වෙනවා. චක්කුං උදපාදි, ඥානං උදපාදි, විද්‍යාව උදපාදි, ආලෝකෝ උදපාදි කියන තැනට එනවා. අන්න නාම රූප උපුරුජ්ජනේ වුණ තැන අන්න එත්ත නාමංච රූපංච එසේසං උපරුජ්ජති කියන්නේ විඤ්ඤාසේන නිරෝධේන එසේසං උපරුජ්ජති. විඥානයේ තනි උපරුජ්ජණය වෙනවා. ඒ කියන්නේ විඥානයේ අනිදස්සනම් කිව්වේ ඒකයි අපපටිතිත විඥානි කිව්වේ ඒකයි. මේ නිවන් මාර්ගය පෙන්වන්නේ. මේ නිවනයි. මේ නිවන මේ මොහොතෙමයි. දැක්කොත් මේ මොහොතෙම දැක්කොත් මේ මොහොතෙම නිවන් දකිනවා. මේක පෙරපසු නොවි දකින්න ධර්මයක්. සත්‍ය උපන්න ධර්මයක්. මේ මොහොතෙම ඇති වෙන නැති වෙන දකිනවා කියන්නේ ඕකටයි. අන්න සමුදය ඥානං මෙතන තියෙනවා. සමුදය අඥානං කියන්නේ සමුදය කියන්නේ දෙයක් හටගත්තා පොත කියලා හටගත්ත දේ ඇත්ත කරගත්තොත් අන්න සමුදය අඥානං. රවටුණා අන්න එතන දුක සත්‍ය තියෙනවා. අන්න එතනම ඒ කියන්නේ ඇලෙනවා ගැටෙනවා ඒ කියන්නේ රාග දේශ මොහ සිත් හට ගන්නවා භවයක් තියෙනවා ජාත් ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙනවා පොත තිබ්බොත් අන්න සමුදය සත්‍ය තිබ්බා පොත තිබ්බා පොත තිබ්බොත් දුක සත්‍ය තිබ්බා සේරම තියෙනවා ජාත් ජරා මරණ හැබැයි සත්‍ය දැක්කොත් පොතක් නැති බව නිරෝධ සත්‍ය අන්න නිරෝධය දකින්නවා අනේ දැකීමයි මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍ය මේ මොහොතම සිතට එන අරමුණේ දකින්න පුළුවන්. තේරුණානේ? මේ මොහොතම නිවන් දකින්නවා මේ මොහොතම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්නවා අන්න සිව්පීඩියා මහරහතන් වහන්සේ කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේට සිව්සත් කියන්නේ චතුරාර්ය සත්‍යයි චතුරාර්ය සත්‍යය එහෙනම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන රහත් භාවයට පත් වෙන එකට තමයි සිව්පීඩියා මහරහතන් වහන්සේ කියන්නේ නැතු මේ අත්ත නිරුත්ති පටිභාන කියලා පොත් ලියාගෙන පොත් ටිකක් කරේ ගහගෙන ඒ පොත් ලොකු කරගන්න මේක අවබෝධයට මේ මේක දක්ෂ කෙනයි කියන එක නෙමෙයි. මේ දැන් ඔක්කොම පොත් ලියලා විනාශ කළා. මේ මේක මේක ගොඩක් වෙලාට අපේ උගත් විද්වත් සමහරලාට මේ අවබෝධය තියෙන වික්ෂණහසලා කටින් කියවෙනවා. අපිට අපිටත් ඇහෙනවා සමහරලාට එම සත්‍ය යන්තම් හරි එයාට යම්කිසි මෙනෙහි කිරීම තුලත් සමහරලාට කියවෙලා තියෙනවා. නමුත් මේක දැනුමට එන එකක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානට හසු වෙන එකක්. සිව්පිඩියා මහරහතන් වහන්සේ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේ. ඔව්. එයයි සිව්සස් අවබෝධ කරනවා. ඒකයි සිව්සස් කියලා කියන්නේ. ඉතින් මෙතන මේ අවබෝධය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මේ දකින්නවා නම් දෙයක් නැහැ කියලා එයයි සම්මා දිට්ඨිය. ඒ එතක කිසි කෙනෙකුට ආරෂ්ඨක මාර්ගය හම් වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියයි ආර්ය භූමිය නාම රූප වලින් මිදුණු තැනයි නාම රූප ඇත්ත කරගත්ත තැන පොතක් මේසයක් පුටුවක් දෙයක් තියෙනවා කියලා ගත්ත තැන තියෙන අවිද්‍යා භූමිය, මිත්‍යා දෘෂ්ටික භූමිය, පෘ탁ජන භූමිය. පොතක් මේසයක් දෙයක් නැති බව දකින භූමියයි අන්න නාම රූප වලින් මිතන භූමිය පච්චේ පරිග්ඝා ඥානයේ තියෙන්නේ නාම රූප වලින් මිදුණු ඥානයයි අන්නේ භූමියයි ආර්ය භූමිය අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කිව්වේ මෙන්න මේ දේ දකිනවා නම් එනේන අරමුණේ දැක දැක මිදෙනවා නම් එයි ආර්ය විනයයි ආර්ය විනය අන්න අරියානන් දස්සා දර්ශනේ දකිනවා. ආර්යවරු දකින දර්ශනේ. දෙයක් නැති බව දකිනවා. අන්නේ දකින එනේ නාරුණ දැකලා මිදෙන එකයි ආර්ය වෙන්නේ. අන්න බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන සීලයක් ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය කියන්නේ දෙයක් මේසයක් පුටුවක් හමු නොවන තැනයි. ආර්යවරු රකින්න සීලයයි. අන උපාදාන ස්කන්ධයේ උදේවැය රකින්න සීලය. අන ස්කන්ධයේ උදේවැය දකින්න සීලය. දැන් තේරෙනවා මහෝපදේශ හතරට ගැලපෙනවා මහෝපදේශ හතරට ගලපලා යමෙක් ධර්මයක් දේශනා කරනවා කියන්නේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි දේශනාවේ. ඇහෙනව නේද? එහෙනම් දික්ඨිච අනුපගම්ම සීලවා කිව්වේ දික්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය තියෙන තැන මේ දර්ශනේ දකින තැනයි සම්මා දිට්ඨි සම්මා ආජීව සම්මා වායා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ සේරම එකම තැන සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා සංකප්ප සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ සේරම තියෙන්නේ මේ දර්ශනේ දකින කෙනා සම්මා දිට්ඨියට එන කෙනාට විතරයි හම්බ වෙන්නේ. අනිත් අයට ආර්ය අෂ්ටාංග මාර්ගයක් නෑ. ආර්යවරු දකින්න ආර්ය අෂ්ටාංග මාර්ගයක් හම්බ වෙන්නේ නෑ පෘථග්ජන භූමියේ. එතකොට මෙයමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ. ඒ දිට්ඨිය සම්මා දිට්ඨියට ආපු කෙනා දර්ශනය දකින්න දස්සනේන සම්පන්නෝ. කාමේසුිනේය ගේදන්. ඔහුට බාහිරෙන් කම්සප විඳින දෙයක් හම්බ වෙන්නේ නැහැ. කාමේසුිනේය ගේදන් නයිජාතු ගබ්බසේයම් පුර නැවත ගර්භයක සකස් වෙන්නේ නැහැ. ඒ කාන්තේ මනාගාමී. න ආගාමි. එයාට ලෝකයක් නැහැ උපදින්නේ. ලෝකයක් නැති බව ඔහු දකිනවා. ඒ කෙනෙක් නෑ පුජ්‍යලයක් නෑ සබාධාමට දිය වෙලා ඒ සබාධාම හුළඟ වගේ කියවන්නේ කෙනාගේ ස්වභාවය ඒ ආර්ය භූමිය ආර්යයන් වහන්සේලාගේ දෙන්නෙක් නෑ කිව්වේ ඒකයි සබාධාමමයි ඉස්සරහා කවුද ඉන්නේ ඒ තමයි ඉස්සරහා කවුරු හරි බයනත් ඒ තමයි ඔබෙන්තර මමෙක් නෑ කිව්වේ ඒකයි මාමයි ඔබ ඔබමයි මා කියන එකයි අන්න සම්මා අනේ දිට්ඨියට ආපු කෙනා දර්ශනේ දැක්ක කෙනා දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං ඔහුට කම්සර්ප විදින දෙයක් කොහෙවත් හම්බෙන්නේ නැහැ කාමේසු විනේය ගේදං නහි ජාතු ගබ්බසේයම් පුණ්ඩරේති අන්න ගර්භයක උපදෙන්නේ අන්න අනාගාමි භූමියෙන් පස්සේ ආ රාග දේශමෝ කෙලෙස් වෙන්නේ මෙන්න මෙතනයි ආරස්සක වර්ගේ පටන් ගත්ත තැනයි මෙතනයි ඇත්තටම නිවන් මඟ රාගක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ කියන ඒ නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පට්නිස්සග්ගානුපස්සී කියන ගමන හම්බ වෙනව නොතනයි. ඔතනයි නිවන් මඟ තියෙන්නේ. ඒක දකින්නත් මහ නුවණක් ඕන. එතනට එන්නම හැතුව ආර්ය අෂ්ටාංග මාර්ගය හම්බ වෙන්නෙත් නැහැ. කෙලෙස් ඡය වෙන්නෙත් නැහැ. කෙලෙස් ඡය වෙන්නේ මෙන්න මේ දෙයක් නැති බව දකින්න කෙනෙකුට විතරයි. ඒකයි කිව්වේ හිතන දේවල් බාහිර නැහැ කිය. දෙයක් නැති බව දකිනවා නම් මෙසේරම චිත්තයක් බව දැනෙනවා නම් ඒ චිත්තේ ස්වභාවයක් දැනෙනවා නම් එහෙම දෙයකුත් එතරම් නැති බව දැනෙනවා නම් අන්න සියල්ලෙන් මිදිලා අන්න ලෝතුරු සොයේ අනුත්තර වූ සම්මා අර බුද්ධ ස්වභාවයටපත් වෙන්නේ අර ශුන්්‍යතාවයට දකින්න තැනයි. ඒ ශුන්්‍යතාවයට එන අනිමිත්තයි, නිමිති නෑ, ශුන්්‍යතයි, අප්‍රණීතයි. අන අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේත විමුක්තියයි, චිත්ත විමුක්තිය කියන්නේ. තේරෙනවා. එයයි බුද්ධ ස්වභාවය. ඒ ධම්ම දැක්කොත් තමයි බුදුන් දකින්නේ. සෝ ධම්මං පස්සේ සෝමං පස්සති කිව්වේ. අනේ නිසයි ධම්මේ දකින්නවා කියන්නේ දෙයක් නැති බව දකින්නවා. දරුවෝ පුතා, ගෙවල් දොරවල්, ඉර අඳ, බඩු මුට්ටු, මේස, ගහකොළ මොකක්වත් හම්බ වෙන්නේ ඒකයි කිව්වේ න පටවින ආපොන තේජොන වායොන ආකාසයන විඤ්ඤායතන ආකිඤ්ඤාය න නායල් ලෝකෝ න පරලෝකෝ නෝ බෝ ඡන්දිම සූර්ය සඳහිරු කියලා දෙයක්වත් නැහැ කිව්වේ. මේ සේරම සිතකම වෙන මායාවක් විතරයි. විඥාන මායාවෙන් ඔබට කිසි කෙනෙකුට යන්න බෑ. තේරුණානේ? අන්න එතනයි ලෝතුරුසය. ඒ ලෝතුරුසයේ තියෙන තැනයි අ රාග දේශ මොහ කිසිවක් අන්න සේරම ෂේවිගෙන යන ස්වභාවය. අන්න බුබ්බේ අනුසුදේ අන්න තියෙනවා ඥානේ. චතුප්පාත ඥානේ තියෙනවා මේ මොහොතේ මේ ශනේ කියලා තේරෙනවා මේ අරමුණ කියලා දකිනවා. උබ්බේ නිවාසානුසය ඥානයේ සිත හැදෙන හැටි දකිනවා අන්න ආසවක්ඛ්‍යා ඥානයේ කෙලෙස් විගෙන යනවා අන්න ත්‍රිවිද්‍යා පහළ වෙනවා අන්න නිවන් මඟ මේ මොහොතේමයි මේ සේරම කොච්චර කතා කරන්නේ මේ ක්ෂණය මේ සියල්ලම තියෙනවා ඉතින් හම් වෙලා තියෙනවා සාන්දිටික ධර්මයක් Tamanට දැනෙන්නේ අකාලිකයි තුන් කාලෙටම අයිති නෑ. ඒපස්සික ඕපනයික ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් ඇත්තක්ද බොරුවක්ද කියලා. මරණය කියන්නේ මෙතන මරණිකුත් නෑ. මරණය කියලා දෙයක් නෑ. සම්මුති මරණය බොරුවක් වෙනවා. මේ සම්මචනේම සිතක් හටගේ නිරුද්ධ වෙනවා. ඒ සිතේ සත්‍ය දකින්න හැටි මේකේ. අන්න ක්ෂණ සම්පත්තිය තියෙනවා. අන්න පත්‍යුපන්න ධර්මය හම් වෙලා තියෙනවා. අන්න සත්‍ය ධර්මය අවදි වෙලා තියෙනවා. දැන් තේරම නේද? මේ ධර්මයේ ඇහෙනවා නම් නිවන් නොදැක්කොත් තමයි පුදුම. ඒ කාන්තේ ලෞතුරු සුවේ මේ මොහොතමයි මේක මරණ මරණින් මත්තේ ලබන දෙයක් නෙමෙයි විශ්වාස කරන දෙයක් නෙමෙයි අදහන දෙයක් නෙමෙයි මේ දැන් ප්‍රත්‍යක්ෂ වෙනවා මේ දැන් මේ මොහොතේ කතා කරන මොහොතම ප්‍රත්‍යක්ෂ වෙනවා මේ මොහොතම ලෞතුරු සුවේටපත් වෙනවා මේ ලෞතුරු සුවේ සදා අමරණීයත්වයේ මේ මොහොතමයි උරුම වෙන්නේ මේක මරණින් මත්තේ ලබන එකක් නෙමෙයි එතකොට පැහැදිලි එහෙනම් අපි සංඝන් සරණං ගච්ඡාමි කියන්නේ ඒන එන අරමුණේ සත්‍ය දැකලා මිදි මිදි යන ගමන මේ සත්‍ය දකින්න එකයි. ඒකයි සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි නිවන් මාර්ග කියෝ යථාභූත ඥානෙ එතනටයි තියෙන්නේ. එහෙනම් ඒ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන එක සංගම් සරණං ගච්ඡාමි. ඒ ධර්මයේ දැක්කොත් විතරයි ඒක වෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි. ඒ ධර්මයේ දැක්කොත් තමයි අන්න බුද්ධ ශුන්්‍යතාවයේ හැම සිතකම තියෙනවා. හැම සිතකම බුද්ධ ස්වභාවයේ සිතුවිලි වලින් වැහිලායි තියෙන්නේ. අන්න බුද්ධං සරණං ගච්ඡාමි. අන්න තෙරුවන් සරණ යනවා. ඒ සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට පමණ ඒ තෙරුවන් සරණ යා හැකි වන්නේ කිව්වේ අන්නේ නිසයි. පැහැදිලි. හොඳටම පැහැදිලි. නැවත නැවත අහන්න ඕනි. මේක මේ අරමුණේ තියෙන්නේ. මේක ලිහලා පෙන්නන්න තමයි අපි ඔය හිමීට හිමීට දේශනා කර කර යන්නේ. නමුත් මේක අති ගැඹීර දේශනාවක්. දේශනාවක්. අති ගැඹීර දේශනාවක් කොහොමද හිමින් කියන්නේ? කියන්න යනකොට ටිකක් සද්දත්ටි කියන වේගවත් වෙනවා. වේගවත් වෙනවා. ඒක කියන්න බෑ වෙන ක්‍රමයක් නෑ කියන්න. බැලුවා. අපි බැලුවා ඒක කියනකොට ඒ ඒ බුද්ධ ස්වරයක් එන්නේ. ඒ තමයි බුද්ධ ස්වරය. ඒක බුද්ධ ස්වරයෙන්මයි කියවෙන්නේ. ඒක අපි බැලුවා අපි ගුරුන්තර උත්සාහ කළා බැලුවා ඒක නිවන්න බෑ. ඒ බුද්ධ ස්වරය අති උතුම් බුද්ධ ස්වභාවයකින්මයි කියවෙන්නේ. ඒක අර අරහත් මාර්ගයටම කියවෙනවා. එතෙන් තමයි එන්නේ. ඉතින් මේ අම්මා භාග්‍යවන්තයි. ඉතින් අම්මට මේ ධර්ම හම්බෙලා තියෙනවා. අම්මගේ අම්මගේ මතේ තමයි කටයුත්ත තියෙන්නේ. අර කිය හදපු පාර නෑ නේද? ඒක තමයි මට ඔය අර දැන් හැබැයි අම්මට හොඳටම අම්මට හොඳටම පැහැදිලියි දැන් කතාව. එහේ. හොඳටම පැහැදිලියි දැන් දක්ෂ වෙන්න ඕනේ නේද? කුසලයේ තියෙන්න ඕනේ. ඒක තමම්ම දැන් මේකට මේ ඉස්මතු වෙන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න. ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ ධර්මයේ අත ගාවටම ඇවිල්ලා ඔඩොක්කොටම වැටලා තියෙනකොට උනන්දුන් නැත්තම් තමයි පුදුමනේ. නේද? එහේ ස්වාමීන් වහන්සේ උනන්දු වෙන්න ඕනේ දැන් වැටෙනවා. අනික මම ගෙදර දැන් ඉන්නේ තනියම. කලබල වෙන්න ඕනේ නැහැ. බොහොම මේක ඇවිල්ලා අධ්‍යාත්මික ගමනක්. බොහොම ඉවසීමෙන් තමයි මේ දියුණුවටපත් වෙන්නේ කෙනෙක්. ඒක බොහොම සංයමයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් බොහොම දක්ෂ වෙන්න ඕනේ තමන්ගේම සිත දකින්න. සිහිය හොඳින් නුවණ පවත්වන්න ඕනේ. ඒ වගේම ධර්මයේ දකින්නත් ඕනේ. ධර්මයේ කියන්නේ ධම්මට්ටි ඥානෙ තියෙන්න ඕනේ. අර සති ධම්මවිජය විරිය පස්සති සමාධි උපේක්ඛා කියලා පෙන්නනවානේ. ඒ බොජ්ජංග ධර්ම තමයි වැඩේ. ඒ ඒක තමයි හරි. ඒ සතිය තියෙන්න ඕනේ. සතිය කියන්නේ මේ සම්මා සතිය. සම්මා සතිය කියන්නේ දෙයක් නැති බව දකින සතිය. අන්න ඒකට ධර්මයේ තියෙන්න ඕනේ. ධම්මට්ටි ඥානෙ තියෙන්න නේද? එහෙම වුණොත් තමයි ඒ ඒ ඒකට වීරියක් තියෙන්නත් එපේ සති ධම්මවිජේ වීරිය පස්සද්ධිය යන්න නිවීම සිද්ධ වෙනවා පස්සද්ධියට ඇති කිසිම දෙයකට කම්පාවක් එන්නේ අකම්පිත ස්වභාවයක් එන. එතන ප්‍රීති ස්වභාවයක් එනවා ධර්මයේ දකින්නකොට. ඒ පස්සද්ධිය ප්‍රීතිය හ්ම්. සති ධම්මවිජේ වීරිය පස්සද්ධි ප්‍රීති සුඛ නේ. සති ධම්මවිජේ වීරිය පස්සද්ධි ප්‍රීති උපේකා සුඛ ඒකාග්‍රතාව මේ සුඛය කියලා කියන්නේ නම් හැම එකම මේ මේ සුඛය කියලා කියන එක Tamanට අධ්‍යාත්මිකව දැනෙන එකක් ඒක මේ මේ කායට දැනෙන එකක්වත් එහෙම එකක් නෙමෙයි ඒක පුදුමකාර සැහැල්ලුවක් එනවා මේ සාන්ත ස්වභාවයක් එක්කලා එනවා ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං කිව්වා වගේ සුඛයක් දැනෙන එකක් ඒක වචන වලට ගන්න බෑ අපි ලෞකික භූමියේ දකින්න එකක් නෙමෙයි ඒ කියන්නේ <coughs> පෘථග්ජන භූමියට හසු වෙන එකක් නෙමෙයි ඒ සුඛ සුඛ ස්වභාවයක් ඒ ශාන්ත ස්වභාවයකින් දැනෙන්නේ. ඒක ඒ කියන්නේ කිසිම දෙයකට කම්පා නොවන ස්වභාවය ඇතුලේ මේ සියල්ලම දැනෙන්න ගන්න. අර පාස්තිය තියෙන තර අර ප්‍රීතිමය ස්වභාවයත් ඔය ලෞකිකව අපි කතා කරන ප්‍රීතිය නෙමෙයි. මොන හරි කෑමකින් බඩු මුට්ටුවකින් ලබන ප්‍රීතිය සතුට වගේ එකක් නෙමෙයි. හැම දෙයකින්ම මිදීම තුල ලබන සතුට निराமிස සතුටක්. ඒ ප්‍රීතිය තමයි निराமிස ප්‍රීතියක්. ඒ ඒ වගේම තමයි මේ කියන සුඛයත්. ඒ කියන්නේ පුදුම සැහැල්ලුවක් අතපය කපලා දැම්මත් එයාට එහෙම දෙයක් නැහැ. ගානක්වත් නැහැ. අන්නේ සුඛයක් දැනෙනවා. හා සුඛය තුල ඉන්නවා කියන එක. අතිත මේක ධර්මයෙන්මයි ඒක ඒ හමු වෙන්නේ. ඒ ඇත්තටම ධර්මාබෝධය තුලයි ඒ සුඛය සකස් වෙන්නේ. මේ ප්‍රීති සුඛ ඒකාග්‍ර කියන්නේ තින් අන්තයක් නැහැ. අන්තවලින් කොහොමත් මිදිලානේ. අර ඒකාග්‍රතාව. මෙතන නෙක්ඛම්මසිත උපේක්ෂාව කියන්නත් පුළුවන්. නෙක්ඛම්මසිත කියන්නේ කම්ම කම්සප පිනවීමක් නැති සුඛයක්. ඒ ඒකාග්‍රතාවයක් තමයි මෙතන. ඇත්තටම කිව්ව සබහා දහම් බවට පත්වීමේ ස්වභාවය තමයි මේ ඒකාග්‍රතාවය කියන්නේ. තේරුණානේ? එහේ. හුලඟමයි. සබහා දහමේම කොටසක්. ඔක්කොම සබහා දහමේ කොටසක් බවට දියවි කියලා යනවා. ඒක ඒක තමයි ඒකාග්‍රතාවය තුළ අර අපිට දැනෙන ඒ නෙක්ඛම්ම සිත උපේක්ෂා ස්වභාවයම තමයි ඇති. හොඳයි එහෙනම්. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඉතින් මේ බොහොම පරිස්සමෙන් කටයුතු කරන අම්මගේ වයසත් එක්ක ධර්මයේ තියෙන අතර මේ මොහොතේ සිත හැම මොහොතම සිත නිවා ගන්න එක තමයි වැදගත් තමන්ව දකින්න පුළුවන් දෙයකට කරනකොට. වෙනස විදිහටම පේනවා. අර අපි කිව්ව චිත්‍රයක් අඳිනවා, චිත්‍රේ පුටුවක් තියෙනවා. හැබැයි ඒ වුණාට චිත්‍රය ඇත්තටම පුටුවක් නැහැ කියලා. අහුණා නේද